අවස්ථාවක් ලැබිලා තියෙනවා නිවන් අවබෝධ කිරීම සඳහා. ලෝභ, දේශ, මෝහ, අලෝභ, ආදේශ, අමෝහ යන මේවා මේ හයම අයින් කිරීම අවශ්‍ය බව සමහර තැන්වල සඳහන් වෙයි. මේ කර්ම කර්ණාන් පැහැදිලි කර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒක හුඟක් වැදගත්. ලෝක නිවන් දැකීමට තියෙන ලොකුම බාධාව ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභ දේශ මොහ මුල් කරගෙන තමයි දස කුසලෙම තියෙන්නේ. දස හංගේහි සමන්නාගතෝ අරහති උච්චතිදී කියලා දස කුසලේ භාවලින් ඉවත්වෙච්ච කෙනා. දස කුසලේ පිළිදෙමු කෙනා. අරහතින් වහන්සේ කියලා ප්‍රකාශ කරනවා කියලා කියනවා. දැන් මෙහෙම දෙයක් හිතලා බලන්න මේක. අපි ළඟ වාදනයක් තියෙනවා. අපි ඒ වාදනයේදී දාගෙන තිනවා නෝනේ නරක යාති ගල්කට වැලිකට ගොම්බෙටි අරමයා ඔගේ දේවල් දාගෙන ඉන්නවා. දැන් අපි දැනගන්නවා කවදා හරි මේවා හරයක් නැති දේවල් වගේ මේ වාදනයේ තියෙන්නේ. ඒකෙන් දැන වැඩ පිට බගිනවා. මොකද්ද? හොඳ දෙයක් හම්බුනහම අර කිදින ගල්කට ටිකක් වැලිකට ටිකක් තාත් ටිකක් ගොම කෑල් ටිකක් ඕවා රොඩු බොඩු අහකට දානවා. ඒ මැත්තේ මේවා ඒකට දාගන්නවා. තවුලක් වෙනවා තවත් තම වෙනවා හොඳ දෙයක්. අර නරක දේවල් වලින් පිටලා තියෙන වාදනේද ඒක දාගන්න බෑ එහෙම තියෙනකොට එන්න නරක දේවල් කොටන තවත් අහගෙන දාලා ඊට ප්‍රමාණ හොඳ දේවල් දාගන්න ඔය වෙන්නේ දාගෙන දාගෙන යන කවදා හරි දවසක නරක දේවල් එකක්වත් නෑ ඔක්කොම ඉවරයි දාලා ඉවරයි හොඳ දේවල් ඔක්කොම පුරවලා දැන් මින් එහාට නරක දේවල් අහකට දවන්නකෝ හොඳ දේවල් කරන්නකෝ කියන කාර්ය දෙකින් එකක්වත් ඉතුරු වෙනවා දේ පුරවගන්න කියලා අකුසලයේ අහකට දාලා ඉවරයි අපේ වාදේ හිත නැමැති වාදනේ. කුසලයේ පුරවාගෙන ඉවරයි. දැන් කුසල සඳහා කරන්න එකක් තිබුණා දිරුවල. අහකට දාලා අකුසල කරන සඳහා ක්‍රියාත්මක වෙන එකක් තිබුණා දිරුවල. කොයිම බව වහින අතර. එහෙනම් එයා දැන් පුරවා ගන්න කුසලෙකුත් නෑ. ඒකින්දයි කුසල් ඉවර කරන්නේ. කරන්නේ නැහැ කියලා කිව්වේ අභිසංකාරයෙන්. පුණ්‍ය අභිසංකාරය නැත්නම් පුණ්‍ය ක්‍රියා නෙමෙයි. වරද්දන තේරුම් ගත්තොත් ඒක පුණ්‍ය ක්‍රියා නෑ රාතන් වහන්සේට කියලා මහා මුලා. පුණ්‍ය ක්‍රියා 10ක් තියෙනවා. දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, පින් දීම, අනුමෝදන් කිරීම, බණ ඇහිීම, බණ දෙසීම, විදී විත්තම් පිළිම, වතාවත් කිරීම මේ ඔක්කොම අර දහ පුණ්‍ය ක්‍රියාවල් අයිති. හොඳයි දැන් රහතන් වහන්සේ නමයි අපිට බුදුරජාණන් වහන්සේ පිළිවෙල ඉන්නවා. ඔය වැඩේ තව රහතන් වහන්සේනවා පින්න පාත කරගෙන ඇවිදින්න. බුදුරජාණන් වහන්සේට එහෙම පූජා කරන්න නැතකොට තම තනිය බලමු. පළවෙනි දන් දීම කරලා නින්න. ගිනා පින්න පාත කරගත්ත දානේ අග්ග සම්සේ අග්ග කොට්ටාදී. තමන්ගේ ගුරු ආම්බුල හරි ඉන්නවා. ඒ ප්‍රධානයි ඉන්නවා. ඒ ඇයි ඉස්සෙල්ලා පූජා කළා තමයි වර්ධන්නේ නියමයේ ඕකයි. ඕක අරිහතුන් වහන්සේලාත් කරලා තියෙනවා කරනවා. එන දානයක් කරලා නැහැ නුහස. පියාවගේ තියෙනවා. සීලේ ශික්ෂණය වෙලා ඉවරයි තව ශික්ෂණය වෙන්න දෙයක් නෑ. ශික්ෂණය වෙලා ඉවර නිසා අන්තිම පිළිවෙල දෙයක් නැහැ. නමුත් සීලේ තවත් එකක් නම් යම් කිසි හතරක් තියක් ඇද්ද? යන්නේන ගමන ගින සියල්ලම ශික්ෂණයේ යුක්තයි. කඩින්න දෙයක් නැහැ හැකෙන ජීවිතයටපත් වෙනවා. භාවනාව තුළින් උන්වහන්සේලා යහත සුඛයෙන් මුල් කරගෙන ප්‍රථම අධ්‍යයනයට සම්බන්ධලා, ද්විතිය අධ්‍යයනයට සම්බන්ධලා, තෘතිය අධ්‍යයනයට සම්බන්ධලා, චතුර්ථ අධ්‍යයනයට සම්බන්ධලා මේ ආකාර වශයෙන් නිරෝධ සමාපත්තියන සම්බන්ධන කළු තමයි. දැන් භාවනාව හස්තය ක්‍රියාව. දස පුණ්‍ය ක්‍රියාවල භාවනා ක්‍රියාවලියක් තියෙනවා. මොකද උන්වහන්සේලා වෙන්දිලා නැහැ. ධර්ම දේශනා කළා දානි දීලා පුණ්‍ය අනුමෝදනා කිරීම ගැන සඳහන් වෙන දැන් අපේ දේශනාවලක් තියෙනවා. ඒ සරිය සාමුල වන්දවල එක්තරා විදිහේ වේදේ වගේ ඉඳලා බලා දෙනවා. අතීත නෑද සම්බන්ධයක් කියලා කීයක් වෙන්න කියලා ඉල්ලනවා. මොකද්ද වෙන්න ඕනේ පිළිද කියලා අහුවා. සංඝයාට දානයක් දීලා මට බින්දෙන්න කිව්වා. උන්වහන්සේ බින්ද පාදක දෙන්න කියලා විසුණුහා කියලා සම්මුඛයක් යොදවලා උන්වහන්සේට දාන දීලා අර ප්‍රේතය බින්දුනා වේදයා බින්දුනා කියන කතාව මේ විවිධ දාගෙන සඳහා වෙනවා. ඒ විනී කතාව සඳහා වෙනවා එක්තරා මිනිසෙක් කුඹරක ඊසාමින් ඉන්නකොට. පූජනීය ස්ථානයක පන්සලක තිබිච්ච එල්ලලා තිබිච්ච පොඩියා කුලගේ ගහගෙන ගිහිල්ලා ඉතාල වැටුණා ඒක අමාත්‍යා ඉන්න දෙන්නේ. මල්ලකට වැටිච්ච එකක් නෙමෙයි පොඩි වුණා. ඒකේ මල ප්‍රයෝජනයක් ගත්තා හැකියි කියලා මොකද කරන්නේ? මේක අමුල ගහන ගන්න පුළුවන් මට මේ කූරු වල කරලා කියලා ඔක අමුල ගහන දැන් එයා දන්නේ ඉතර සිද්ධ වුණා ඊට පස්සේ මොකද කරන්නේ මේ විදිහට රජෙන්න මේක මිනිහා අමුලේට පාවිච්චි කළා අර පොඩි අන්තිමට ගන්නකොට මිනිහා දන්නේ තුනක් මිනිහා ලොකු පාප කර්මයක් පළමුණා මොකද සිද්ධ වුණේ පටි 1000කින් මුළු ඇඟ වෙනුණා වැරලා ප්‍රීතියකුයි යන්නේ ඉන්න හෙල්ලෙන්න බැරි. යනවා නම් එක කලවාගේ යනවා මිසක් අතපය හොල්ලන්න බෑ කකුල ඕනවට වඩා හොල්ලන්න බෑ හිර වෙලා බැඳෙනවා. වටපිට බලන්න බෑ. දහස් පොලකින් බැඳලා හිර වෙනවා. නෑ දෙයම එකලා විසුණු හතේ නවතිදී උන්වහන්සේ වෙදී හිටියාම ප්‍රේතය. එල්ල බලවල දහස් පොලකින් බැඳිලා. අනේ ස්වාමීනි මට විහිදක් වෙන්නේ. කොහොම හරි මම මේකෙන් මිදෙන්න මට වෙන්න මෙහෙම එකක් වෙන බව මම දන්නවා. කර්ම විපාක ඉති නිසා පේනවා වෙච්ච වැඩි. අර පූජනීය ස්ථානයේදී වාසලෙදි විච්ච පොඩි අරගෙන අවුල ගහව වාපෙද. දහස් වලකින් බැලලා විරේතේ කියලා හිර වෙලා. කොහොමද වේලා ගන්න. අනේ ස්වාමිනේ මා වෙනුවෙන් පින්ඳ පාත කරගෙන හරි හොයාගන්න පොඩි හදාගන්න. බුද්ධ ශාසනයට පූජා කරනවා. ඒ පින මට අනුමෝදන් කරනවා. ඉතින් හාමුදුරන්ට බලකම් වායි කියලා හාමුදුරන් කරගන්න බින්ද පාත කරගෙන යනකොට ලැබෙන සෙලි කෑලි වලින් කොඩි 100ක් වහගෙන 100 ගිල්ලා ඉතින් ඉතින් විහාරේ බෝධියට හරි පූජනීය ස්ථානට පූජා කරලා ඉතින් ඒක රෝගින අනුමෝදන් කළා අපි මිනිහිටව පූජයක් ලැබෙයි ඊට පස්සේ බලන්න පූජාවේ සියකොලක් මිහිට තව 900 කොලක් තියෙනවා අනේ සාවිනි සියකොලක් නම් ලැබුණා ඔබ වහන්සේ වල කොහොමද පිට වෙන්න කියලා ආයි තුන්හන්සේ ආයි බින්ද පාත කරගෙන ගිහින් ගිහින් ආයෙ පොලිසියක් හම්බුනාට පස්සේ මොකද කරන්නේ 100ක් අරන් පූජා කරපුවාම තව දෙවලක් ලැබුණා. ඔව් උනාදී 10 10ක් පරිපූජා කරපුවාම අර අමුන් සෑහන්නේ කුලේ දැවිලා ගේ කියලා වැඩි 1000ක කියලා ඉතින් ඉදාසුනා කියලා අහනවා. දැන් ඒතර උන්වහන්සේලා පින් දීලා ඇද්ද අනුමෝදන් කරලා නැහැ. ඒකත් කරලා තියෙනවා. දල ගුණයක් පියා කරලා නැද්ද ඒක? බණ අහලා නැද්ද? ඕල්සම් කියන නිවිතගේ බණ අහලා රහතන් වහන්සේලා මේ විදිහට වල කියනවා බණ අහලා. එක රහතන් වහන්සේනම බල කියනවා අනිත් රහතන් වහන්සේ වල අහනවා. බොහෝ ගීතාවෙන් මේ කරගෙන ඉහින් තියෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේම දේශනා කරපු බණ. ශ්‍රාවකයන් වහන්සේ නම ධර්මාසනේ ඉඳලා දේශනා කරන උන්වහන්සේ ධර්ම කරුත්තේ. ඒ ධර්මශාලාවේ පිටිපස්සේ අඩුවේ ඉඳගෙන පෑ එළිය නිකන් හිටගෙන වනහර ධර්ම දේශනාව සම්බන්ධ සාකච්ඡා කරනවා කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ බණ අහලා දෙනවා. බණ දෙහලා දෙනවා. රස පුණ්‍ය අපි අනිමි. ඉදිරියට විදිය බුදුරජාණන් වහන්සේ දේශාවගේ වර්ණනා කරනවා. වික්ෂුන් වහන්සේලාට ගිලන් උපස්ථානය කරන්න සිද්ධ වුණොත් එහෙම මගහරින්න එපා. යමෙක් මේ ගිලන් වෙච්ච වික්ෂුර උපස්ථාන කරනවා නම් මන උපස්ථාන කරන එකේ හා සමානයි කියලා. ඒක වර්ණනා කරනවා. වතාවක් කිරීම පාරිව කරලා එතකොට විනය ගුණ වර්ණනා කිරීම. නිවන් මාගේ ගුණේ වර්ණනා කිරීම කරලා නැහැ. මේ දස කුසලයේම කරලා තියෙනවා. ඒ වගේ දස පුණ්‍යයක් ක්‍රියා කරලා තියෙනවා. එහෙනම් දැන් කියන්නේ තිම්පල් එකම ඔක්කොම අත්හැරියා මේ මෞද්‍ය මේ රාතන් වහන්සේගේ. දැන් කොතෝරක්. රාතන් වහන්සේ පුඤ්ඤාවි සංකාර අත්හැරියා, අපුඤ්ඤාවි සංකාර අත්හැරියා, ආනිඤ්ඤාවි සංකාර අත්හැරියා, අවිසංකාර. කාම සංකාර, අවිසංකාර මේ තුනක්. එයා විග්‍රහ කරන විදිහයි හොරා ගන්න බෑ. කාය කියන්නේ හිතෙන් කයෙන් වචනයෙන් කරන ක්‍රියාවලිය. ඒක ක්‍රියා සීමා වුණා ඉවරයි. ඒ මට්ටමේ දේවල්. ඒක විනක දාන්නවත්, පවට දාන්නවත් බැරි. දැන් අපි වත් ගන්න. පින්ත බවු. අපි මෙහි මොන හොදද? ඒක පින්ත බවු. අපිට වැටි කියන්නේ අපි වැටි කිලි කියන්නේ. කය ක්‍රියාත්මක කරනවා ඒ ඔක්කොම කරන්නේ. ඉතින් වැටිගලී ගියේ එක මුද්‍රා කරපෙක පින්න බවුද? වැටෙනවාද ඒක? මෙන්න මේවා තමයි කාර්ය කියන්නේ. කාර්ය කරනවා. ඒක පින්වලුවා බබලුවා දාලා දුන එකක් නෙමෙයි. අපි එදිනදා ජීවිතේදී කරන්නා වූ හරියට. ඉතින් මෙන්න මේ මතවල කියනවා කාර්ය කියලා. කළ යුතු දෙයක් නිසා කෙනෙකුට කරලා දෙන උදව්වක් නිසා මම කරලා දෙනවා. හැබැයි මට මේ හේතු කොටගෙන බලාපොරොත්තු වෙන්න හරයක් නැහැ මේ ලෝකේ අමුතු දෙයක්. ඒ යහපතක් නිසා මම යහපත් දේ කරලා දෙන අය රහතන් වහන්සේ හොඳ දේ කරලා දෙන. ඒක පිළිබඳ බලාගෙන නැහැ. ඒක උපාදානය කරලා. හොඳ නිසා කළා. නමුත් ඒක උපාදානයක් නෙවෙයි. සමාජී කරදීදී යුතුයකම. දාන කම්පාවේ කරදී යුක්තා. ඒ නිසා අපි හන්දිලා තෝම දේවල් කරනවා. නමුත් ඒ අපිලන්නේ පින් වැඩ වෙනවා. අභිසංකාර වෙලා නෑ. ඒ කටයුතු කිරීමට උන්වහන්සේ දයනුකම්පාව මුරේන ඉතිපත්. දයනුකම්පාව වීදේ කරලා තුනලා විසක් ඒ දේ පිළිබඳ මතු පැතමක් උන්වහන්සේට නෑ. මතු උපාදාන කරපු කිසිම දෙයක් නැති නිසා. උන්වහන්සේට මතු සම්බන්ධ වෙලා අධ්‍යාප ඵල විපාක වෙදින්න හේතු වෙන්නේ නෑ ඒ කරපු පුණ්‍යක්‍රියාව. ඒක නිසා අභිසංකාර බලපත් උනේ නෑ. අන්න අගුණ්‍යාති සංකාර කොහොමවත් නැහැ. මොකද රාගදීස මොහොත ඉවර වෙනවා. ඒ හේතුවෙන් හටගන්නා වූ කෙලෙසින් හටගන්න ලෝභ දේශ මොහොතෙන් හටගන්න කිසිවක් උන්වහන්සේට නැහැ. අගුණ්‍යාති සංකාරවත් නැහැ. ඒ වගේම යම් කිසි ආකාරයක අරූප ලෝකවල උපදින්න හේතුවක් වෙන්නේ උන්වහන්සේ අරූප බ්‍රහ්ම සමාධිය වල හිටියේ. එකක් නිසා. ඉහාස දුකරි දුක විහින්නේ ඉහාට උන්වහන්සේ හිත දිලා නැහැ. හිත හිටින්නේ නැහැ අස්වාභාවික ආස්වාද විදි. උපාදානයක් නැහැ. ඉතාලක ආනන්ද අවිසංකාර වෙන්නේ. උන්වහන්සේගේ සාමුලිය අත්හැරලා තියෙන්නේ මොනවද? අපුඤ්ඤාවි සංකාර කියන ඒවා සමුග අපුඤ්ඤ කාරත් එක අත්හැරලා තියෙන්නේ. උන්වහන්සේගේ ඒක සිද්ධ වෙන්නේම නැහැ. පුණ්‍ය වැඩ යහපත නිසා ලෝක යහපත නිසා කරනවා නම් අවිසංකාර උන්වහන්සේට නැහැ. යහත්ම භවයේ සමාන සමාජිලා ඉන්නවා. උන්වහන්සේට මතු භවයෙන් හිතින උපාදානය කරගත් එකක් නැති නිසා ආනිජ්ජ අවිසංකාර උන්වහන්සේට නැහැ. එන්න මේ නිසායි පින්පව් දෙකම නෑ. ඒ දෙකේ සම්බන්ධයක් නෑ කියලා කියනවා. නා ලෝභ දේශ අමෝහ අලෝභ දේශ අමෝහ කියන මේවා සතර ගමන දිගේ දෙන හේතු හය. හැබැයි අලෝභ අදේශ අමෝහ සතර ගමන හේතු හයකින් එකක් වෙන්නේ චන්ද රාගයෙන් බැඳුණු. අලෝභයේ සමග අද්වේෂයේ සමග අමෝහයේ සමග යම්කිසි රාගයකින් බැඳුණු. අන්නේ හේතු කොටගෙන. එයාට ඒකෙන් හටගන්නා උත්පත්ති ලබන්න හේතු වෙනවා. අලෝකයේ අදීතයේ අමෝහයේ කටයුතු සිද්ධ කරන රහතන් වහන්සේට සංකාරයක් නෑ ඒව කරා. ඒවයි බැඳි. නිසා ඒක සංඛාර අபிසංකාර බවට පත් වෙන්නේ නෑ. මේකයි තියෙන්නේ මෙන්න. සංඛාර නැතුවනේ. අර මහා වේදාල සූත්‍රයෙන් සූත්‍රයෙන් වෙන්නම විසාක ඍතුමයි අවස් ඒ ඉලුවේ දෙවෙනි හතේ නමක් තමයි සිද්ධ වෙච්ච කතාව. ඒ කතාවෙදී අහනවා ආර්යාවනි නිරෝධ සමාපත්තියේ සමවැදිච්ච කෙනා නැවත ආපහු වෙනකොට එකෙන් ඉවත් වෙනකොට ඉස්සෙල්ලාම නැගෙන මොන සංකාරද මේ රාතන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තිය සමවැදී ආපහු වෙනට අහන විසාක මනෝ සංකාරය ඉස්සෙල්ලා නැගෙනවා ඊළඟට මොකද වෙන්නේ කියලා අහන එතකොට වෙනවා ආස්වාද ප්‍රසආදයේ නැගෙනවා පටි සංකාර වල කියනවා. ඊට පස්සේ කාය සංකාර වලින් ආස්වාද ප්‍රසආස නැගෙනවා. ඊට ඔය ආකාරයෙන් මේ සංකාර තුන අනුක්‍රමයෙන් නැගෙන හැටි වෙන්නේ. මනෝ සංකාර නැගෙනවා ඉතින්ලා. මනෝ සංකාර නැගුණාට පස්සේ කාය සංකාර නැගෙනවා. ඊට පස්සේ වචී සංකාර නැගෙනවා. නැ සංකාර නැගෙනවල ඔප්පු වෙලා තියෙන තැන සාධකය. හැබැයි සංකාර අபிසංකාර නෙමෙයි. නිරෝධ කලේ සංඛාර නෙමෙයි අபிසංඛාර. මේ සංඛාර මොනවද අபிසංඛාර මොනවද කියලා මෙයා හරියට විග්‍රහ කරන්න නැති නිසා ඒ හෙලාටුව අද නැති නිසා මේවට අර්ථ ගන්න බැරුව ඉන්නේ. මේ සංඛාර කිව්වත් කාල කිව්වත් අபிසංඛාර කිව්වත් ඔක්කොම කියන වචන වල තේරුම වෙන් කරලා ගන්න බෑ. ගන්න බැරුව පටලවා ගන්න. ඉතින් අලෝභයයි අදේශයයි අමෝහයයි කියන දෙකේ තියෙන ස්වභාවයක් තමයි චන්දරාගයේ සමග බැඳුණු අලෝභයක් අදේශයක් අමෝහයක් රහතන් වහන්සේට නේ. ක්‍රියාකාරීත්වයට අතර වෙලා නෑ පුණ්‍ය ක්‍රියාව කරනවා. පුණ්‍ය සංකාරයි නේද? අபிසංකාර. මේ වගේකින් තේරුම් ගන්න එතකොට ඒක විග්‍රහ කරලා තියෙන තේරුම් කරලා නැති එකයි මේ පැහැදිලි තේරුම් වෙලා තියෙන්නේ. මේ ලෝභ, දේශ, මෝහ, අලෝභ, දේශ, අමෝහ කියන මේ ඔක්කොම මේ හය තමයි ලෝකේ පැවැත්ම හේතුවයි. මේ ලෝභ, දේශ, මෝහ, අලෝභ, දේශ, අමෝහ කියන මේවා චන්දරාගයේ සමග බැඳීම නිසා තමයි ලෝක පැවැත්මට හේතු වෙන්නේ. ලෝභ දේශ මොහ අවිද්‍යාවෙන්ම ගොඩනැගෙන නිසා සංසාරාගී ඒකාන්තයෙන් බැඳිලාමයි ගොඩනැගෙන්නේ. අලෝභ දේශ මොහ කියන එක සංකර මේ ඒකෙන් අවිද්‍යාවෙන් අහක් වෙලා ගොඩනැගෙන කුසල මූල පත්‍ය සංඛාරා කියන. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක කියන්නේ කුසල මූල පත්‍ය සංඛාරා. අලෝභ කුසල මූලං අදෝසෝ කුසල මූලං අමෝහ කුසල මූලං. ආර්ය මාර්ගයේ මුල ওই ටිකයි. කුසල මූල පත්‍ය සංඛාරා. හැබැයි ඒකේ චන්දරාගයෙන් බැඳුනොත් මොකද වෙන්නේ? සසර ගමන්ට හේතු වෙන්නේ. චන්දරාගය අත්හැරනාට පස්සේ මොකද වෙන්නේ? ඉහාත්ම සුඛ විහරණයට හේතු වෙනවා. ඒ නිසා උන්වහන්සේලාට අபிසංකාර නැහැ. අර කියන කුසල මූලපත්‍ය සංඛාරා කියන එකෙන් කරුණා මෛත්‍රිය ආදී හතර බ්‍රහ්ම විෂය ගුණයන් මුල් කරගෙන ලෝකෙදී යහපත කරනවා. ඉතින් ඒවා උන්වහන්සේලා හොද කරන්නේ නැහැ නරක කරන්නේ නැහැ කිව්වොත් එහෙම සම්පූර්ණ විපරීතයක් විකෘතියක් වෙනවා. උන්වහන්සේලා තරම් තමන්ගේ ජීවිත කාලයේ ලෝක සේවයට කැප කරන තව කිසිම පිරිසක් ලෝකේ නැහැ. ලෝකයාට විමුක්තිය ලබා ගැනීම සඳහා උන්වහන්සේලා රැය දවල් දෙකේ උන්වහන්සේලාගේ ජීවිතය කැප කරව සතර බ්‍රහ්ම විහරණයේ වාසය කරන රහතන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේලාගෙන් තරම් ඒබඳු සේවයක් අලෝභී අදීති යමෝහි මාර්ගයක් අනුගමනය කරමින් නිවන් දක් ගන්නද අවශ්‍ය මඟපාදා දීමක් සිද්ධ වෙනවා ඒ සේවයේ හිත පිළිබඳ හිතන කියන කරන ඉහළමයි තමයි අරිහත්ත්වයටපත් වෙච්ච උත්තරය. නමුත් අද වෙනකොට සමාජ සංගවල කියන්නේ අරිහත් උන්වහන්සේ බණපදයක් කියන්නේ නැහැ. අඩාවින් නැති කෙනෙක්. උන්වහන්සේ හැම වෙලෙම ආර්ය තෝසනී බුද්ධ භාවයෙන් ඉන්නවා නම් එහෙම ඉන්නවා. එහෙම නැත්නම් විරෝධයෙන් සමවැදලා ඉන්නවා. ඔය ආදි වශයෙන් කීන බලක් මේ කාලේ වෙනකොට තියෙනවා. ඉතින් හොඳට පැහැදිලිව තේරුම් ගන්න. එහෙම එකක් මේ මුළු ත්‍රිවිධකේවත් දෙල්ලා නැහැ. රහතන් වහන්සේ නම කොයි කියන જાතියෙන් හිටියා කියලා. මේ ධර්මයේ සමහර අය කියන රහතන් වහන්සේලාත් නෙමෙයි බුදුහාමුදුරුවෝ නෙමෙයි බණ කිව්වේ ඊට පස්සේ හිටපු අනික් අය කියනවා එහෙමත් මතකයි. මේවා එකක්වත් මේ ධර්මයේ ත්‍රිපිටක ධර්මයටවත් තමන්ගේ අවබෝධයලයි ප්‍රත්‍යක්ෂ ඒවා කියන ඒවා නෙවෙයි මත. මේ වල අහු වෙන්න හොඳ නැහැ තාක්ෂි දකින්න ඕනේ. මහා හිතන්න බැරි විදිහට දෘෂ්ටිගත වෙන තැන. මේ වෙන ඒක හසුරු කරගන්න.